ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද ලෙනකල සිරිනිවාස ස්වාමින් වහන්සේ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 කතමෝ චසෝ භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ යාච සත්තහි අංගේහි සමන්නාගතෝ පරික්ඛාරෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මම තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ අනුපද වග්ගයේ සඳහන් වෙන ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම තමයි මහා චත්තාරීසක සූත්‍රය. දැන් ඔන්න මතක තියාගන්න ඕනේ සූත්‍රයේ නම මහා චත්තාරීසක සූත්‍රය. මේ සූත්‍රය බුදුහාමුදුරු දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට. භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කතමෝචසෝ භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරන මහණෙනි කොහොමද ඒ අරියෝ සම්මා සමාධි ආර්යෝ සම්මා සමාධිය සෞපනිසෝ සපරික්ඛාරෝ හේතු සහ ප්‍රත්‍ය සහිතෝ සත්තහි අංගේහි සමන්නාගතෝ අංග හතකින් යුක්තෝ ඒ ආර්යෝ සම්මා සමාධිය කෙසේද කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්න පටන් ගන්නවා. මේ සූත්‍රයේහි ඒ විදිහට තමයි ආරම්භය දකින්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලිව දේශනා කරනවා පින්වතුනි මේ ආර්ය සමාධිය කියලා කියන්නේ කොමක්ද කියලා. අපි අහලා තියෙනනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ආර්ය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් වූ ලෝකෝත්තර වූ කියන තේරුමයි. ඒ ආර්ය වූ සම්මා සමාධිය ඇති කරගන්නේ කොහොමද? එයට මූලික වන හේතු වන ප්‍රත්‍ය වන කාරණා මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ දිග විස්තරයක් සහිතව මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. අපි දැන් ඒ සූත්‍රයේන කරුණු කෙටියෙන් විමසලා බලන්නටයි සූදානම් වන්නේ. සෑම බෞද්ධයෙකු විසින්ම මේ කාරණේ අවබෝධ කරගන්නම ඕනේ. සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වීම සඳහා නිවන් දැකීම සඳහා මම මේ මොහොතේ මේ කියා දෙන කාරණා ටික හොඳට හිතට අරගෙන කටයුතු කරන්න ඕනේ. සමාධිය කියපුවාම විවිධ ආගම්වල සමාධිය උගන්වනවා. මේ යෝග භාවනාව තුළනු සමාධිය ඇති වෙනවා. Hindu දහම තුල සමාධිය උගන්වනවා. සමහර විටක අනික් ආගම්වල භාවනාව ගැන සමහර ආගම්වල උගන්වනවා ක්‍රිස්තියානි මුස්ලිම් ආගම්වල අයටත් පුළුවන් සමාධිගත වෙන්න. ඒ වෙනත් ආගම්වල සමාධිය කියන්නේ පින්වතුනි ලෞකික සමාධියයි. සසර ගමන නවතින එකක් නෙවෙයි බොහෝ විටක දෙවියන් පිළිබඳව සිත සමාධිගත කරගන්නවා ඒ අය. ඒ වගේම බ්‍රහ්මයා පිළිබඳව සිත සමාධිගත කරගන්නවා. එයාලගේ අරමුණ තමයි දෙවියන් හා එක්වීම එහෙම නැත්නම් බ්‍රහ්මයා සමග එක්වීම. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒ එක්වීම සසර ගමනෙහි නිමාව නෙවෙයි. ඒ එක්වීම සසර පැවැත්මට හේතුවක් වෙනවා. තව බොහෝ කල සසර ඉපදි ඉපදි යන්නට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සසර ගමන නවත්තන්න හේතු වෙන සමාධිය තමයි ආර්ය සමාධිය කියලා. ඉතින් අන්නේ ආර්ය සමාධියට හේතු වන ප්‍රත්‍ය වන කාරණා ටිකක් තියෙනවා. ඒවා මම දේශනා කරනවා හොඳින් අහගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරනවා දේශනා කරනවා. දැන් අපි බලමු මොනවද මේ හේතු වන ප්‍රත්‍ය වන කරුණු ටික කියලා. මේ කවුරුත් දන්නවා. මම මේ කියනකොට ඔබට එකපාරටම ඒවා මතුවලා එනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල ඉඳලා තියෙන ටික තමයි මේ හේතු ප්‍රත්‍ය වෙන අංග කීවේ. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. එතනින් නවත්වනවා. ඇයි නැවැත්තුවේ? ආර්ය සම්මා සමාධියට හේතු වන ප්‍රත්‍ය හත මේ දේශනා කරන නිසා ආර්ය සම්මා සමාධියට මෙන්න මේ මුලින් කියපෝ කාරණා හත අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එහෙමනම් අපි බලමු දැන් මේ මුලේ ඉඳලා විස්තර. මේ හත කියනකොට හිතන්න පුළුවන් අනේ අපිව දන්නවනේ පුංචි කාලේ ඉඳලා දහම් පාසල් යන කාලේ ඉඳලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටපාඩම් කළානේ අපි හාමුදුරුවනේ ඔය ගැන අමුතුවෙන් කියන්න දෙයක් තියද කියලා යම්කිසි අදහසක් හිතට එන්න පුළුවන්. හැබැයි පින්වතුනේ මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබ දැනගනීවි ඔබ නොදන්න ගොඩාක් තියෙනවා මේ ආරස්නායක මාර්ගයේ යටිතලය තුල. දැන් ඒක අපි පැහැදිලි කරගනිමු. පළමුවෙනි එක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මිච්ඡාදිට්ඨියෙන් ඉවත් වීම. මිත්‍යාදිත්‍ය කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටයි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොනවද? නත්ති දින්නම් නත්ති යිත්තං නත්ති හොතං නත්ති සුකට දුක්කටානං කම්මානම් ඵලං විපාකෝ නත්ති ඉහලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති තථාගතා නත්ති සමන බ්‍රාහ්මනා සයන් අභිඤ්ඤා සච්චිකත්වා දේශේතබ්බා කියලා මේ විදිහට 10ක්ම දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටි 10ක්. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඒවට දැන් පාලියෙන් කියවට තේරෙන්නේ නැහනේ නේද? හරි. අපි බලමු මේකේ තේරුම මොකද්ද කියලා. නත්ති දින්නම් කියලා කියන්නේ දුන් දෙහි විපාක නැහැ කියලා. ඔය දන් දුන්නට ඇති තේරුමක් නැහැ, වැඩක් නැහැ, ආනිසංශයක් නැහැ, විපාකයක් නැහැ කියලා හිතන එක. එහෙම හිතන අය නැද්ද අපේ සමාජය තුල ඉන්නවා. ඔය බොරු වැඩ දන් දෙන්න ඕනේ නැහැ තියෙන දේවල් තමන්ම කාලා බීලා ඉඳලා මැරිලා යන එකයි තියෙන්නේ කාටවත් දෙන්න ඕනේ අපි මහන්සියෙන් හොයාගත්ත ටික අපිටයි අයිති එක එක්කෙනාට දෙන්න නෙවෙයි අපි හොඳට කාලා බීලා ඉමු කියලා ඔහොම හිතන අය ඉන්නවනේ දුන්නට වැඩක් නෑ විපාකයක් නෑ කියලා හිතන අය කටයුතු කරන අය කියන අය කියන අයත් ඉන්නවා එහෙම වැඩක් නෑ ඔහොම දෙන්න එපා කියලා කියනවා පින්වත්තුනි ඒක මිත්‍යා දෘෂ්ටියක් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේම තමයි නත්ති යිට්ඨං කියලා කියන්නේ කරනු ලබන මහා පුද පූජා අර පුංචි දාන නෙමෙයි එතන කියන්නේ දාස් ගණන් කෝටි ගණන් වේදම් කරලා කරන පුද පූජාවල ආනිසංශයක් නැහැ කියලා. පහුගිය දවසක එක දේනියක් මට මොන ගහලා කියනවා හාමුදුරනේ ඔය පිච්චමල් දාස් ගණන් ලක්ෂ ගණන් පූජා කරාට ඔය දාස් පෙතියමල් ලක්ෂ ගණන් පූජා කරාට නෙළුම් මල් ලක්ෂ ගණන් පූජා කරාට ඇති වැඩක් නැහැ බොරු වියදම් වැඩක් නැහැ ඔය කරන වියදම් වලින් ඔය දුගී මගේ යාචකා දින ඛණ්ඩ දුන්නනම් හොඳයිනේ තේරුමක් නැහනේ කියලා ඔහොම කතා කරනවා එතෙන් මම එතුමියට ප්‍රකාශ කළේ ඒවා කිරීමේ කිසි වරදක් ඇත්තේ නැහැ. එවැනි පින්කම් කරනකොට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. මිනිස්සු දුර බැහැර ඉඳලා හොයාගෙන ගිහින් ඒවට සම්බන්ධ වෙනවා. තව තවත් ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ධර්මයට යොමු වෙනවා. එයාලා සසර අපාගත වෙන එකෙන් වළකිනවා. කවදාවත් පින් නොකරන මිනිස්සු පවා ඒවට ගිහින් සම්බන්ධ වෙනවා මේ මහා අසිරිමත් පූජා දකින්ද ඉතින් ඒවා කිරීමේ කිසිදු වරදක් ඇත්තේ නැහැ අර අර වගේ අය ඉන්නව සමාජය තුල ඕවා වැඩක් නැහැ කියලා කියන අය කෝටි ගණන් ලක්ෂ ගණන් වේදම් කරලා ඔය දන් දෙන එක ආරාම හදලා පූජා කරන එක වැඩක් නැහැ කියලා එහෙම කියන අය ඉන්නවා ඉතින් ඒ මිත්‍යා දෘෂ්ටිකයෝ ඒ අයගේ තියෙන මිත්‍යා දෘෂ්ටියයි. ඒ හැම එකකම ආනිසංශයක් තියෙනවා. එක මලක් පූජා කිරීමේ පවා ලොකු ආනිසංශයක් තියෙනවා. අර දියබැරළිය මලක් පූජා කරපු අම්මා කෙනෙක් ඒ පිනෙන්ම දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා ලොවැඩ සංග්‍රහයේ කවියක සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට අපේ වස්ත්‍ර දානයක් දුන්නාම ආහාර දානයක් දුන්නාම එක බත් කටක් බත් හැන්දක් දුන්නාම ඒ නිසාම සමහර විටක දිව්‍ය ලෝකේ උපදින්න වාසනාව ලැබෙනවා. සතර පුරා ඉපදෙන ආත්මයක් පාශාම කුසගින්න ඉන්න වෙන්නේ නැහැ. බඩ පුරා ආහාරයක් ලැබෙන්න තරම් මහා විශාල ආනිසංසයක් ලැබෙනවා. අඩුම ගානේ අපි කෑම කාලා පිඟාන හොදලා ඉඳුල් වතුරටක විසි කරනකොට මෙයද සතෙකුගේ ආහාරයක් වේවා කියලා හිතාගෙන ඒක ඉවත දැම්මොත් ඒකත් දානයක් වෙනවා. ඒ ආනිසංස නිසාම ආත්මභාව ගණනාවක් කුස පුරා ආහාර ලබන්න වාසනාව තිබෙනවා. කාන්තාරයක ගියත් කණ්ඩ බොණ්ඩ ලැබීමේ වාසනාව උදා වෙනවා. එතෙන් මේ දෙවෙනි කාරණය බුදුහාඳුරෝ දේශනා කරන්නේ නත්ති යිත්තංගේ මහා දාන පූජා පැවැත්වීමේ විපාක නැහැ. පුද පූජාවල විපාක නැහැ කියන එකයි. ඊළඟට නත්තේ හොතං කීවේ වන්දනාමාන පිළිබඳව ඔය විවිධ ආකාරයෙන් කරන වන්දනාමාන වල ආනිසංශයක් නැහැ. පැය ගණන් පිරිත් කියනවා සමහර අම්මලා තාත්තලා අපේ පවුල් වල අය නේද? පැය ගණන් ධම්මචක්ක කියනවා තුන් සූත්‍රය කියන ඕන ඔක අහගෙන ඉන්න සමහර අය කියනවා බොරු වැඩ ඔය වෙලාවේ මොනවා හරි දෙයක් gedara වැඩක් කරා නම් නරකද තේරුමක් නැහැ මෙතන පහේ ඉඳලා වැඳගෙන හය වෙනකල්ම වාඩි වෙලා ඉන්නවා පිළිමේ ඉස්සරහා gedara මේ අතු ගන්න තියෙනවා උයන්න තියෙනවා විවිධ වැඩ තියෙනවා ඒවා කරන්නේ කියලා දොස් කියනවා මේවා වැඩක් නෑ කියලා එහෙම කියනවා සමහර අය. දැන් බලන්න පිරිත් දානකොට උදේට සමහර ගෙවල්ල සමහර අය ඉන්න ඕක වහපියව කියලා කෑ ගහනවනේ වහන්න මට නිදා ගන්න ඕනේ තව ටිකක් මට මේ හොඳ හොඳටම නිදිමත් අය රෑ එළියනකල් නිින්ද ගියෙත් නෑ කියලා බොරුවටත් එක කියනවා. වහන්න කියනවා පිරිත් දානකොට. බණ යනකොට වහන්න කියනවා සමහර අය. මිත්‍යා දෘෂ්ටිකයෝ එහෙම හරියට ඉන්නවා ඒ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අර වේදියට වන්දනාමාන කිරීමේ ආනිසංශයක් තියෙනවා. එහෙම ආනිසංශ නැහැ කියලා හිතනවා නම් කියනවා නම් ඒ එයා තුල තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි. ඊළඟට නත්ති ඉහලෝකෝ නත්ති පරලෝකෝ මෙලවක් නැහැ පරලොවක් නැහැ කියලා විශ්වාස කරගෙන එහෙම ප්‍රකාශ කරනවා නම් කටයුතු කරනවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. තියෙන දේවල් හොයා හම්බ කරගෙන කාලා බීලා පින්පව් බලන්නේ නැතුව මේ ජීවත් වෙන්නයි තියෙන්නේ මේ ලෝකය කියලා හැකුත් නැහැ පරලෝකය කියලා හැකුත් නැහැ කියලා ඔහොම හිතලා කටයුතු කරනවා නම් කිසියම් කෙනෙකෝ එයා මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඒ වගේම තමයි නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ කරනු ලබන හොඳ නරකවල විපාකයක් නැහැ කියලා මේ කර්ම විශ්වාසය කියන එක නැත්තම් සමහර දෙනා තුළ එයත් මිත්‍යා දෘෂ්ටිකයක් වෙනවා. එහෙම කර්ම විශ්වාසය නැති අය අනන්තවත් ඉන්නවා අපේ සමාජය තුළ. මේ කරන හොඳ නරකවල විපාක නැහැ. ඔය බල්ලෝ මරලා හරි සල්ලි හොයලා කීයක් හරි හොයාගෙන කාලා බීලා ජීවත් වෙන්නයි තියෙන්නේ. පව් කියලා જાතියක් ඇත්තේ නැහැ. හොඳ නරක කියලා જાතියක් ඇත්තේ නැහැ. ඔහොම කියලා බොහෝම දුෂ්ට විදියට අධාර්මික විදියට ජීවත් වෙන අය ඉන්නවා. එයාලා මිත්‍යා දෘෂ්ටිකයෝ. එහෙම අය මැරෙනවත් එක්කම උස්සල අතෑරියා වගේ කෙලින්ම අපායේ ගිහින් උපදින්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. යතා හතන් නික්ඛිතෝ එවං නිරයේ. හරියට උස්සල අතෑරියා වගේ කිසියම් දෙයක් එකපාරට බිමට වැටෙනවනේ. අන්න ඒ වගේ මැරෙනවත් එක්කම ගිහින් අපායේ තමයි උපදින්නේ මේ මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ වගේම නත්ති මාතා නත්ති පිතා අම්මෙක් නෑ අප්පෙක් නෑ කියලා හිතන එක. මේ කියන්නේ අම්මට සලකන එකේ විපාකයක් නෑ. තාත්තට සලකන එකේ විපාකයක් නැති වැඩක් නෑ. එයාලා එයාලට ඕන විදිහට ජීවත් වෙයි. අපි අපට ඕන විදිහට ජීවත් වෙමු. අපට ආයේ අම්මගෙන් ලැබුණු දෙයක්වත් නෑ තාත්තගෙන් ලැබුණු දෙයක්වත් නෑ. අපි අපිව මෙලවට බිහි කරා විතරයි. අපි එයාලට අමුතුවෙන් සලකන්න අවශ්‍ය කරන්නේ නෑ කියලා ඔහොම හිතලා මවට සලකන එකෙන් ඈත් වෙනවා. පියාට සලකන එකෙන් ඈත් වෙනවා. එහෙම අය මිත්‍යා දෘෂ්ටිකයෝ විවිධ විදිහට වැරදි ආකාරයට හිතලා ඒ මව්පියන්ට සලකන එකෙන් ඉවත් වෙනවා සමහර දෙනා. ඉතින් ඒ කට්ටිය මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. මවට සලකන එක බොහොම ඉහළ පිංකමක්. Taman හදා වඩාගත් අම්මට තමන් හදා වඩාගත් තාත්තට සලකන එක කණ්ඩ බොණ්ඩ ඉඳ හිටින්න අඳින්න පළඳින්න දෙන එක මහා පිංකමක් කෙලෙහි ගුණ සැලකීමක් සත්පුරුෂ ධර්මයක් කිසියම් කෙනෙකු ඒක වැරදි කියනව නම් බරපතල මිත්‍යා දෘෂ්ටියක් ඒ වගේම තමයි නාත්‍ය තථාගත බුදුහාමුදුරුව කියලා කෙනෙක් හිටියේ නෑ ඒ වගේම නාත්‍ය සත්තා ඕපපාතිකා මේ ඕපපාතික සත්‍යෝ කියලා දක්වන දිව්‍ය බ්‍රහ්ම ඒ වගේම විවිධාකාරයේ අමනුෂ්‍ය කොටස් භූත කොටාස ඇත්තේ නෑ කියලා මිත්‍යා දෘෂ්ටිකයෝ කල්පනා කරනවා කතා කරනවා ප්‍රකාශ කරනවා එහෙම ඉන්නවා බුදුරජාණන් වහන්සේ දියුණු කරපු මනසින් දැකලා දැනගෙන දේශනා කළා තේන ඥානතා පස්සතා භගවතා අරහතා සම්මා සම්බුද්ධේන ප්‍රකාශිතා ඒ වාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දැනගෙන දැකලා දේශනා කරලා තියෙනවා. දෙවිවරු ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, අමනුෂ්‍ය කොටස් ඉන්නවා. එතකොට අපි හිතන තරම් බලවත් නොවෙන්න පුළුවන් අපිට පිහිටක් වෙන්න බැරි අය වෙන්න පුළුවන් එහෙම සත්ත්ව කොටාස ඉන්නවා එහෙම ආත්ම භාව තියෙනවා පින්වතුනි. ඉතින් එහෙම අය නැහැ කියලා කෙනෙකු හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේම නත්ති සමන බ්‍රාහ්මනා සයන් අභිඤ්ඤා සච්චිකත්වා දේශිතා. මේ ධර්මයේ අවබෝධ කරගෙන සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙලා දේශනා කරනු ලබන ධර්මයේ සහිත වූ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකේ ඇත්තේ නැහැ. ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච අය මේ ලෝකේ ඇත්තේ නැහැ කියලා කිසියම් කෙනෙකු හිතනවා නම් කිසියම් කෙනෙකු ප්‍රකාශ කරනවා නම් කටයුතු කරනවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ලෝකේ බුදුවරු පහළ වුණා, රහතන් වහන්සේලා වැඩ හිටියා, මාර්ගඵලලාභීන් වැඩ හිටියා. ඒ වගේම ධානලාභීන් වැඩ හිටියා. අදටත් ඉන්න පුළුවන්. එහෙම අය මේ ලෝකේ පහළ වෙනවා. මේ ධර්ම මාර්ගය හොඳට අනුගමනය කරනවා නම් පින්වතුනි එහෙම අය නියත වශයෙන්ම ලොව තුල ජීවත් වෙනවා. ඒ අය මේ ධර්මයේ අනුගමනය කරන තාක්කල් මේ ලෝකය එවැනි අයගෙන් හිස්වන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට අනුගමනය කරනවා නම් එවැගේම ත්‍රිලක්ෂණය විදර්ශනාව භාවනාවට නගලා දිගටම භාවනා කරනවා නම් සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙන්න පුළුවන්. ඒ අයගෙන් හිස් වෙන්නේ නෑ මේ ලෝකය කියලා උන්වහන්සේ දේශනා කළා. ඉතින් මෙන්න මේ විදිහට මිත්‍යා දෘෂ්ටි 10ක් තියෙනවා. ඒ 10න් අයින් වෙන්නට ඕනේ සම්මාදිට්ඨික කෙනෙක් වෙන්න නම්. සම්‍යා සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත කෙනෙක් වෙන්න නම් එහෙම කෙනෙක් තුල මේ මිත්‍යා දෘෂ්ටිය තියෙන්න බෑ. මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙන්න ඕනේ. ඊළඟට දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය මේ නිවැරදි වූ දැකීම දෙයාකාරයයි කියලා. දෙයාකාරයකින් යුක්තයි. මොනවද ඒ බලමු. ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? පින්වතුනි දැන් ඔබ බණ අහනවා මේ වෙලාවේ. මේ බණ අහන්නේ අන් අයගේ කීර්ති ප්‍රශංසා සඳහා නම්, ලාභ කීර්ති සඳහා නම්, එහෙම නැත්නම් වෙන මොනවා හරි ලෞකික සැප සම්පතක් බලාපොරොත්තු වෙන්නම්. කොටින්ම කියනවා නම් මේ බණ අහන්නේ ඔබ මැරෙනවත් එක්කම දිව්‍ය ලෝකයන්ට හිතාගෙන නම් ඔබ ළඟ තියෙන්නේ මොකක්ද ලෞකික සම්මාදිට්ඨියයි අර මුලින් මං කියවනේ බණ අහපුවම දිව්‍ය ලෝක යනවා කියලා. දැන් ඒ ගැනම හිත හිතා ඉන්න එපා. ඒක මේ ලෞකික தත්ත්වයට වැටෙනවා එහෙම වුණොත්. ඔබ මේ බණ අහන්නේ සසර වසනතුරු නිවන් දකින්නතුරු දිව්‍ය ලෝකයෝ මනුෂ්‍ය ලෝකයෝ බ්‍රහ්ම ලෝකයෝ උපදින්න හිතාගෙන නම් අන්න ඔබ තුල තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියයි. ඔබ මේ බණ අහන්නේ නිවන් අරමුණු කරගෙන නම් මේ ධර්ම ශ්‍රවණය තුලින් මාගේ ප්‍රඥාව දියුණු වේවා. ඊ타ම ඉක්මනින් සසර දුකින් මිදලා නිවන් දකින්න වාසනාව ලැබේවා. කුසල් වැඩේවා කියන හැඟීමෙන් නම් ඔබ මේ වෙලාවේ බණ අහන්නේ. ඔබ තුල තියෙන්නේ ලෝකෝත්තර වූ සම්මාදිට්ඨියයි. දැන් තේරෙනව නේද වෙනස? බුදුහාමුදුරෝ මේ කාරණා දෙකට අදාළව අර්ථකථනයක් දීලා තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය කියපුවාම සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා කියලා වචන තුනක් දක්වනවා. ඒක කෙලෙස් සහිත එකක්. කාම තණ්හා තියෙනවා. භව තණ්හා තියෙනවා විභව තණ්හා තියෙනවා එතන ලෞකික සම්මාදිට්ඨිය. දැන් මේ බණ අහන්නේ සැප විඳින්න හිතාගෙන නම් කාම තණ්හානේ, දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන නම් භව තණ්හානේ. ඔය කොහෙවත් ගියේ නැතත් මේ ආත්මේ හොඳින් සුවසේ මනස සැහැල්ලු කරගෙන ඉන්න පුළුවන් කියලා හිතාගෙන නම් ඔය ලබනාත්මයක් ඇත්තේ නැහැ මේ ආත්මෙ විතරයි තියෙන්නේ කියලා හිතාගෙන නම් විභව තණ්හාව තියෙනවනේ. මේ විදිහට මේ ලෞකික සම්මා දිට්ඨිය සාසවා කෙලෙස් සහිතයි ආශ්‍රව සහිතයි පුඤ්ඤ භාගියා පිනට නැඹුරු වෙච්ච එකක් පින ගැන තමයි හිතන්නේ පුණ්‍ය භාගියා දැන් ගොඩක් දෙනෙක් කියන්නේ බණ අහන්න පින් සිද්ධ වෙනවා දානෙ දෙන්න පින් සිද්ධ වෙනවා මල් පහන් පූජා කරන්න පින් සිද්ධ වෙනවා එහෙම තමයි උනන්දු කරවන්නේ අපේ මවත් ඒ විදිහට මට කීවා එන්න මල් පූජා කරන්න පින් සිද්ධ වෙනවා යන්න පන්සලට පින් සිද්ධ වෙනවා මෙහෙම අපේ මවත් එහෙම මට පුංචි කාලේ කීවා එතකොට පුණ්‍ය භාගය කියවේ අන්න ඒ විදිහට පින කියන එක අරමුණු කරගෙන පින ගැන හිතලම ඒ කටයුතු කිරීමට උපදිවේපක්ඛා කියන්නේ තව කාරණයක් ඊටම අදාළ කාරණයක් ඒ තමයි මේ සංසාරය උරුම කරලා දෙන්නා වූ ශක්තියක් ඇති කියන එකයි උපදි කියන්නේ පංචස්කන්ධයට මේ පංචස්කන්ධය නැවත නැවත මාරු වෙවි මාරු වෙවි උපද්දවන්නට හේතු වෙන ඒ කාරණා තමයි මෙතෙන්දි දක්වන්නේ උපදි වේපක්ඛා කියලා. එතකොට ඔබ දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරනවා මනුස්ස ලෝකේ ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්නකල් සැප විඳ විඳා යන්න හිතනවා එතකොට මොකක්ද උරුම වෙන්නේ භවය පංචස්කන්ධය නැවත නැවත ඉපදි ඉපදී මේ සසර බොහෝ කල් යන්නට හේතුවක් වෙනවා ඒක. එහෙමනම් ලෞකික සම්මාදිට්ඨිය තුල පින්වතුනි ඔබට පුළුවන්කම ලැබෙනවා මේ සංසාරයේ තුල හොඳ සැප විඳ විඳා යන සංචාරකයෙක් වෙන්න. සැප විඳ විඳා දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වාගේ තැන්වල සැප විඳ විඳා යන්න පුළුවන් දිගට බොහෝ කාලයක්. ඉතින් ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ ඒක ලෞකිකයි කියලා. දැන් මේ දවස්වල කටින පිංකම් කාලේ. දැන් පහුගිය පොයේ දවසේ ඉඳලා පින්වතුනි පටන් ගත්තා නේද? දැන් අපි කටින පිංකම් වලදී කටින ආනිසංස දේශනා කරනවානේ. ඔය කටින ආනිසංස දේශනා කරනකොට අපි ගාථාවක් කියනවා ආරපතේ ආරපතේ චක්කවත්ති සිරින්දදේ කියලා. මේ චීවරය මහන්ඳ යොදා ගන්න ඉන්දිකටු වාරයක් පාසා මේ පින්කමට සම්බන්ධ වෙන අයට සාක්විති රජ සැප ලැබෙනවා. ඒ සිවුර මහන්ඳ ඉන්දිකටු වාර කොච්චරක් වදිනවද බලන්න. දහස් ගාණක් වදිනවනේ. ඒ වාර ගණනටත් වඩා සක්විති රජ සැප ලැබෙනවා චක්කවර්ති සිරින්දදී. එතකොට දැන් මෙහෙම ආනකොට කොච්චර උනන්දු වෙනවද අපේ අය නේද සාක්විති රජ සැප ලබන්න පුළුවන් කියලා. එහෙම ඒ ගැනම හිතලා ඒ පින්කමට ගොඩාක් හිතලා සම්බන්ධ වෙනවානේ උනන්දු වෙනවානේ අමතර වශයෙන් මේ සසර පුරාම පුදුම විදිහට සැප ලැබෙනවා දිව්‍ය ලෝකේ උපදිනවා ඔය මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් ඒ වගේ ප්‍රාදේශීය රජවරු වෙලා උපදිනවා ඒ වගේම තමයි විවිධ ආකාරයේ සැප සම්පත් ලැබෙනවා කියලා මෙහෙම අපි සැප ගැන කියනකොට තමයි අපේ පින්වතුන් උනන්දු වෙන්නේ එහෙම සැප ගැනම හිතලා ඔබ ඒ පින්කම් වලට සම්බන්ධ වුණොත් ඔබ ළඟ තියෙන්නේ මොන සම්මාදිට්ඨියද? ලෞකික සම්මාදිට්ඨියයි. සැප ගැන හිතලා දන් දෙනකොට පින්වතුනි පින් වාක්‍යයේ අපි දේශනා කරනවා පුණ්‍යානුමෝදනා කරන වෙලාවේ ඔබ දානේ පිළිගන්නනවා ඉන් අනතුරු අපි අර ගාථාව කියලා පින් වාක්‍යයක් දේශනා කරනවානේ ඒකෙදි අපි කියනවානේ අපේ ස්වාමින් වහන්සේලා දේශනා කරනවා සද්දිව්‍ය ලෝකයන්හි ඉපදෙන්න ලැබේවා. ඒ වගේම අනාථ පින්ඩික සුජාතා, බන්දුල මල්ලිකා වාගේ අයට මෙන් සැප සම්පත් ලැබේවා. යාන වාහන ඉඩකඩම් දේපල මිල මුදල් ආභරණ දැසිදස් කම්කරු හැම දිනාම ලැබේවා කියලා ඒ වගේම සසර පුරාම උසස් සාරවංශ කුලවල ඉපදෙන්න වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මතු අනාගත කාලේ මෛත්‍රී බුදුහාඳුරෙන් කාලේ ඉපදිලා උන්වහන්සේගෙන් බණහල රහත් වෙන්න වාසනාව ලැබේවා කියලා පින් වාක්‍යයේදී දේශනා කරනවානේ. දැන් මෙහෙම කියනකොට සාදු කිය වෙනවා සමහර දෙනාට. මම දැන් මෙහෙම බණ කියන අවස්ථාවලදී ඔහොම කියනකොට සමහර අය සාදු කියනවා. ඒ ඒ අහන එකත් බොහොම සන්තෝෂයක්. ඇයි ඒ අපි කැමැති එහෙම සැප විඳ විඳා යන්නටයි. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒක හරියන්නේ නැහැ. එහෙම වුණොත් මේ සංසාරයේ දික් වෙනවා. මේ පින් තියෙනකල් සැප විඳ විඳා යයි. ඊට පස්සේ ආපහු පින යුරුණ ගමන්ම අපායට ගමන් කරයි. අපායට යන්න හේතු වෙන්න පුළුවන්. පෙර පව් මතු වෙලා ගමන ඉවර වෙන්නේ නැහැ. ලෞකික සම්මාදිට්ඨියෙන් එහාට යා යුතුයි ඔබ. ඒ වෙනුවෙන් තමයි බුදුහාමුදුරු දේශනා කළේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න කියලා. මොකක්ද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ? බුදුහාමුදුරෝ ඒ පිළිබඳව අර්ථ දක්වනවා මේ විදියට. අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ කියලා වචන හතරක් දේශනා කරනවා. අරියෝ කියලා කියන්නේ ආර්ය වූ එකක්. ලෝකුත්තරෝ කියලා කියන්නේ ලෝකෝත්තර එකක්. අනාසවෝ ආශ්‍රවයන්ගෙන් තොරයි අර ඉස්සරලකේදී සාසව කියලා කියවේ. දැන් කියනවා අනාසව කියලා කෙලෙස් ඇත්තේ නැහැ. අර විදියේ ප්‍රාර්ථනා නැහැ මුකුත්ම. ලෝකුත්තරෝ ලෝකෝත්තරයි මග්ගංගෝ මාර්ගාංග වැඩෙන එකක් මේක. මේ ලෝකෝත්තරෝ සම්මාදිට්ඨිය කියන එක. දැන් බලමු මේ විදිහට. මේ වෙලාවේ ඔබ බණ අහනකොට අර මම මුලින් කිව්වා වගේ කුසල් වැඩේවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ වෙලාවේ මා තුල වැඩේවා. කුසල් කියන්නේ ඒවනේ. බෝධිපාක්ෂික ධර්ම 37 තමයි කුසල් කියන්නේ. තත්‍රිමේ කුසලා ධම්මා, චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ ඉද්ධිපාදා, පංචේන්ද්‍රයානි, පංචබලානි, අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ, සත්ත බොජ්ජංගා, චත්තාරෝ සම්මප්පදානා කියලා කියපු මේ ටික තමයි කුසල්. බෝධිපාක්ෂික ධර්ම 37 සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද ආර්යශ්‍රැයික මාර්ගයේ සප්ත බෝධ්‍යාංග ධර්ම පංචේන්ද්‍රිය පංච බල මොනවද පංචේන්ද්‍රිය කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා නේද ඔබ හිතන්නේ නෑ වැරදි මෙතන කියන්නේ බෝධිපාක්ෂික ධර්මවල මේ පංචේන්ද්‍රිය කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහටයි නිවන් සඳහා හේතු වෙන්නේ ඒවනේ ඇහැකනාසයට වඩා නේද ඊට වඩා ඉහළ ඉන්ද්‍රිය පහක් ගැනයි මෙතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ එතකොට අර සතර සම්‍යා ප්‍රධාන වීරය තිබෙන කුසල් වැඩි කරගන්න නැති කුසල් ඇති කරගන්න තියෙන අකුසල් නැති කරන්න නැති අකුසල් ඇති නොකරගන්න කියලා දේශනා කරේ ඒවා ටික ඊළඟට ආරේෂ්ඨායක මාර්ගය මෙන්න මේ කියපෝ ටික තමයි බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඒවා තමයි කුසල් කියන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී කුසල තමයි වැඩෙන්නේ කුසල් වැඩේවා කියන අරමුණයි තියෙන්න ඕන නැත්තේ මා තුල මේ කියපු කුසල් වැඩෙන්න ඕන කියලා. දැන් මේ බණහනකොට ඒවා වැඩෙනවද? බලන්න සතර සතිපට්ඨාන වැඩෙනවද කියලා කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. බොහොම හොඳට ඒක ඉරියාවෙන් ඉඳගෙන හිත එක්තැන් කරගෙන මේ වෙලාවේ මේ උපේක්ෂාව කියන එක තුල ඉඳිමින් මේ බණ අහනකොට ධර්මයේ මෙනෙහි කරමින් ධම්මානුපස්සන හොඳටම වැඩෙනවා මේ වෙලාවේ. සතිය සතිය හොඳටම වැඩෙනවනේ. ඉතින් මේ වෙලාවේ ඒවා වැඩෙනවා. ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා මේවා වැඩෙන්නේ නැද්ද මේ වෙලාවේ? වැඩෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කුසලයේ පැත්තට බර වුණු එකක්. අර පංචස්කන්ධ උරුම කරලා දෙන ඒ පැත්තට බර වුණු එකක් නෙවෙයි. උපදි වේපක්කා නෙවෙයි. එතකොට ඊළඟට දක්වන්නේ මාර්ගාංග වැඩෙනවා. මෙහෙම ලෝකෝත්තරෝ සම්මාදිට්ඨියෙන් බණ අහනකොට මාර්ග අංග වැඩෙනවා කියවේ සෝවාන් වෙනවා. සකදාගාමි අනාගාමි අරහත් වෙනවා ඊට අදාළ ගුණාංග ගුණධර්ම වර්ධනය වෙනවා නීවරණ ධර්ම දුර වෙලා යනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේවා මේ වෙලාවේ යටපත් වෙලා යනවා දැන් මේ වෙලාවේ කාමච්ඡන්ද තියනවද නෑනේ කාමය පිළිබඳව ආසාවක් ඇති වෙන්නේ නෑ මේ වෙලාවේ ඒ වගේම තමයි කම්මැලිකම එනවද නෑනේ තීන මිද්ද ඒ වගේම තරහ එනවද ව්‍යාපාදේ ඒත් නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මේ උද්දච්ච කුක්කුච්ච සිතෙහි නොසන්සුන්කම ඒවා ඇති වෙන්නේ නැහනේ. විචිකිච්ඡා සැක ඇති වෙන්නේ නැහනේ මේ වෙලාවේ. බුදුහාමුදුරුව පිළිබඳව ධර්මයේ පිළිබඳව හොඳ හැඟීමකින් අවබෝධකින් බණ අහන්නේ. ඉතින් අර කෙලෙස් ධර්ම යටපත් වෙලා යනවා බණ අහනකොට. ඒ නිසා හැකි හැම වෙලාවකම බණ අහන්න ඕනේ. කෙලෙස් යටපත් කරන්න උපකාර වෙන ප්‍රධාන අංශයක් තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඒ නිසා ඔබ සැදී පැහැදී හැම වෙලාවෙම පහසුවක් ලැබෙන හැම වෙලාවෙම බණ අහන්න ඕනේ. නිවනට ඒක හේතුවක් වෙනවා. නිවනට කිට්ටු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. දැන් එහෙමනම් පැහැදිලි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි ආර්ය සමාධියට හේතු වන්නේ. ලෝකෝත්තර වූ එකක් වෙන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය ආර්ය සමාධියට හේතු වෙන්නේ නැහැ. නිකන් සමාධි වලට හේතු වෙන්න පුළුවන් ලෞකික සම්මාදිට්ඨිය. අර සැප බලාපොරොත්තුෙන් සමාධිගත වෙන්න කැමති වෙන අයගේ අර වගේ සැප පිළිබඳව හිතන දෘෂ්ටියක් ඇති වුනහම එතකොට ඒක ලෞකික සම්මා සමාධියට හේතු වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ආර්ය සම්මා සමාධියට මෙන්න මේ ලෝකෝත්තර වූ සම්මාදිට්ඨිය අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. එහෙම ඒක නැති වුණොත් එයාට බැරි වෙනවා ආර්ය සමාධියක් ඇති කරගන්න. ආර්ය වූ නිවැරදි වූ සමාධිය ඇති කරගන්න බැරි වෙනවා. දැන් පැහැදිලි ආර්ය සම්මා සමාධියේ හේතුන පළවෙනිම කාරණය තමයි එහෙමනම් ආර්ය වූ සම්මාදිට්ඨිය. දෙවෙනි කාරණය සම්මා සංකප්ප. සංකප්ප කියලා කියන්නේ මොකක්ද? කල්පනාව. සම්මා කියලා කියන්නේ නිවැරදි. නිවැරදි වූ කල්පනාව සම්මා සංකප්ප. මෙහිදී ඔබ දන්නවා අංග තුනක් තියෙනවා නෙක්ඛම්ම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප කියලා. අහලා තියෙනවනේ. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මොකක්ද? නික්මීම. මේ කුසල ධර්ම වැඩි දියුණු කිරීම සඳහා නික්මෙන්න ඕනේ. මනසින්, කයෙන් තමන් නික්මෙන්න ඕනේ. දැන් මේ බණ අහන්න ඔබ නික්මුණානේ. දුර බැහැර ඉඳලා එනවා. ඒ වගේම gedara කෙනෙක් නම් වැඩ සියල්ල අතෑරලා ඒවෑන් නික්මෙනවා. ඇවිදින් එකත් පසක වාඩි වෙනවා. පැත්තකට වෙලා නිසලව වාඩි වෙලා ඔන්න නික්මිලා ඉන්නවා මේ වෙලාවේ බනහඬ. නෙක්ඛම්ම කීවේ එකටයි. ඔබ ඒ නික්මුනේ දිව්‍ය ලෝකයන්ට හිතාගෙන නම්, මනුෂ්‍ය ලෝකේ ආපහු උපදින්න හිතාගෙන නම්, සැප ලබන්න හිතාගෙන නම් මරුණෑන් පස්සේ හරි මේ ආත්මේ හරි. එතන තියෙන්නේ මොන වගේ සම්මා සංකප්පයක්ද? ලෞකික සම්මා සංකප්පයක්. ලෞකික අරමුණක් තියෙන්නේ. ඒ නික්මීම ලෞකිකයි. ඔබ තුල මේ වෙලාවේ තිබෙන්නේ නිවන් අරමුණු කරගත් කල්පනාවක් නම් මම බනහඬ යනවා කියලා යනකොටම ඒ වෙනුවෙන් සූදානම් වෙනකොටම නිවන් අරමුණු කරගෙන නම් ඔබ සූදානම් වුණේ අන්න එතන තියෙන සම්මා සංකප්පය ලෝකෝත්තර වූ එකයි. නෙක්ඛම්ම සංකප්පේ ලෝකෝත්තර අවස්ථාව. ඒ වගේම තමයි අව්‍යාපාද, අවිහිංසා කියන දෙක පිළිබඳව හිතන්න අපි කේන්ති ගන්න නැතුව ඉන්නේ. ලබන ආත්මේ තිරිසං ආත්මයට යන්නේකෙන් බේරෙන්න දිව්‍ය ලෝකේ යන්න පුළුවන් මෛත්‍රී කරොත් බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් මෛත්‍රී කළොත් ඔහොම කියලා හැඟීමෙන් නම් ඔබ ළඟ තියෙන්නේ මොකක්ද එතකොට ඒත් ලෞකික වූ සම්මා සංකප්පය මම හිංසාකාරී සිතුවිලි වලින් අයින් වෙනවා. මම හිංසා කරන්නේ නැහැ කාටවත් කියලා හිතනවා සමහර දෙනා. එහෙම හිතන්නේ හිංසා කරපුවාම සතර පුරාම කායික මානසික පීඩා විඳින්න වෙනවා. ඒක බණ කතාවල දේශනා කරලා තියෙන දෙයක්. පැහැදිලි කරලා තියෙන දෙයක්. අද කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ගේ මනසට පීඩා දුන්නොත් එයාට පින්වතුනේ ඒ වගේ සිය දහස් ගුණයකින් පීඩාව වැඩි වෙලා සසර පුරාම මානසික පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. මානසිකව පීඩා දීම පාපයක්. එක එක චෝදනා කරලා, නිନ୍ଦා අපහාස කරලා, කේලාම් කියලා විවිධ ආකාරයේ ලැබෙන්න තියෙන ඒවා වළක්වලා මෙහෙම කරලා සමහර දෙනා අන් අයගේ මනසට පීඩා දෙනවා. මොනතරම් පිරිසක් මේ මොහොත ගැන හිතනද මේ මානසික පීඩා විඳිනවද කියලා ස්වාමි පුරුෂයා නිසා බිරිඳ බිරිඳ නිසා සැමියා දරුවෝ නිසා අම්මා තාත්තා අම්මා තාත්තා නිසා දරුවෝ මේ විදියට මානසික පීඩා විඳිනව අප්‍රමාණ වශයෙන් එතකොට කවුද පීඩාව ඇති කළේ අර වගේ පුද්ගලයෝ ඒ ඒක මහා බරපතල පාප කර්මයක්. මේ හිංසා කිරීමේ කල්පනාව, පීඩා කිරීමේ කල්පනාව අපි නැති කරගන්න ඕනේ සම්මා සංකප්පයට ඒක අයිති. එහෙම ඉන්නේ ලෞකික සැප සම්පත් බලාපොරොත්තු වෙන්නම් එයා ළඟ තියෙන්නේ ලෞකික වූ සම්මා සංකප්පයයි. ලෝකෝත්තර අරමුණක් නම් තියෙන්නේ මගේ හිත තුල द्वේෂය තිබුණොත් මට නිවන් දකින්න බෑ මගේ හිත තුල හිංසා කිරීමේ කල්පනාව තිබුණොත් මට නිවන් දකින්න බෑ නිවන මගෙන් ඈත් වෙනවා ඒ නිසා මම මේවා පාලනය කරනවා මම ද්වේෂය පාලනය කරනවා මම හිංසා කිරීමේ කල්පනාව පාලනය කරනවා කියලා එහෙම පින්වතුනි ඒවෙන් ඈත් වෙනවා නම් ලෝකෝත්තර අරමුණකින් නිවන අරමුණු කරගෙන ඒකට තමයි කියවේ ලෝකෝත්තර වූ සම්මා සංකප්පය කියලා. දැන් අනික් ඒව ගැන කියන්න අවශ්‍ය කරන්නේ නෑ නේද? එකින් එකට හිතා ගන්න පුළුවන් සම්මා වාචාවත් එහෙමයි. ලෞකික අරමුණකින් නම් නිවැරදි වචන කතා කරන්නේ බොරු කියන්නේ කේලාම් කියන්නේ හිස් වචන කියන්නේ පරස වචන කියන්නේ ලෞකික අරමුණකින්. මොකද බොරු කීවොත් එහෙම අපාය යන්න වෙනවා. බොරු නොකිය හිටියොත් දිව්‍ය ලෝකේ යනවා. ප්‍රිය වචන කතා කරොත් දිව්‍ය ලෝකේ යනවා. ඔහොම විශ්වාස කරන්න පුළුවන්. බොරු කියපුවාම පින්වතුනි වෙන විපත්ති අප්‍රමාණයි. අපාය යනවා වගේම මනුස්ස ලෝකේ ඉපදුනත් බොරු කියන අයට වෙන්නේ නිතර නිතර බොරු කියන්න පුරුදු වෙන අයට වෙන්නේ දිව නැතුව උපදිනවා. ගොළුව වෙලා උපදිනවා කතා කරන්න බැරුව යනවා කටගඳ ගහන කෙනෙකු බවට පත් වෙනවා විවිධ ආකාරයේ චෝදනාවලට ලක් වෙන කෙනෙක් වෙනවා නිന്ദා අපහාස වලට ලක් වෙන කෙනෙක් වෙනවා විශාල වශයෙන් ඒක විපාක දක්වලා තියෙනවා මේවා ගැන හිතලා මේ පුද්ගලයා හැමනම් සැප සම්පත් බලාගෙන මේ වචනය පාලනය කරගන්නවා නම් නිවැරදි වචන කතා කරනවා නම් එයා ළඟ තියෙන මොකක්ද ලෞකික සම්මා වාචා ලෝකෝත්තර අරමුණකින් නම් එයා වචන පාලනය කරන්නේ එයාට තියෙන ලෝකෝත්තරෝ සම්මා වාචාව. මේ විදිහට සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි දක්වා අපි දැන් යන්නේ නැහැ. ඇයි ඒ? සමාධියට හේතු වෙන අංගනේ කතා කරන්නේ. මේ සතිය දක්වා තියෙන කාරණා ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් දෙආකාරයකට දක්වලා තියෙනවා. ඊළඟට ආර්ය සම්මා සමාධිය කියන එක පැහැදිලි කළේ ආර්ය සම්මා සමාධියට ඔය කියපු මුලින් දක්වන ලද ආර්ය වූ සමාධිට්ඨි සම්මා සංකප්ප ආදී සියල්ලම හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ආර්ය සම්මා සමාධියෙන් නවතින්න එපා කියලා. තව එහාට දෙකක් තියෙනවා. ඒ මොනවද? ආර්ය ඥානය සහ ආර්ය විමුක්තිය සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තව දෙකක් එකතු වෙනවා මේ අටට ඒ ආර්ය වූ සම්මා ඥානය ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ආර්ය සමාධිය නිසායි ආර්ය සමාධිය ඇති කරගත්ත කෙනා ඊළඟට විදර්ශනා වඩන්න පටන් ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න පටන් ගන්නවා එයාට විදර්ශනා ඥාන පහළ වෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥාන චතුපපාත ඥාන එවැගේම පරචිත්ත විඥාන ඥාන ආදී ඥාන ඇති වෙනවා ඒනොත් නවතින් දෙපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට සම්මා විමුක්ති තව දුරටත් භාවනා කරන විදර්ශනා වඩන්ඩ එතකොට තමයි ත්‍රිලක්ෂණේ ඊටා හොඳට වැටහිලා අවබෝධ වෙලා මේ විදර්ශනා ඥානය දියුණු වීම තුල සෝවාන් ආදී මාර්ගඵල වලට පත්වන්නේ. මේ තමයි පින්වතුනි ආර්ය මාර්ගය බුදුහාමුදුරු දේශනා කරන දස හංගේහි සමන්නාගතෝ බික්ඛු අරහාති උච්චති මේ අංග 10න් යුක්තෝ භික්ෂුව මගේ ශ්‍රාවකයා රහතන් වහන්සේ කියලා ප්‍රකාශ කරනු ලැබේ කියලා. ඒ නිසා මේ පින්වත් සෑම දෙනාමත් මෙන්න මේ කියපු ධර්ම කාරණා ටික ඉතා හොඳට අහගෙන හිටියා වගේම තවදුරටත් විස්තරාත්මකව විමසලා බලන්න කියවන්න මහා චත්තාරීසක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ දැක්වෙන එහෙම කියවලා අනුගමනය කරලා ඊතා ඉක්මනින් මේ සංසාර දුකින් අත මිදලා උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලබා ගන්නට සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද ලෙනගල සිරිනිවාස ස්වාමින් වහන්සේ. අපේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු.